මම නම් ජීවිතේ ශ්‍රී ලංකා පක්ෂය අතහැරලා ගිහිල්ලත් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භ කරපු දේශපාලන ජීවිතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි දේශපාලන අතහැරේ. එහෙම නැත්නම් වෙන පක්ෂයක ජීවිතේන තුර යන්නේ මිනිහෙක් නෙමෙයි. මේ ප්‍රචාරය යවන්නේ ඡන්දයක් කියනකොට හැමදාම ප්‍රචාරය අපිට යවනවා. ඕන දිනන මිනිස්සුන්ට ගහනවා මේ රටවල් අතහැරලා ගිහිල්ලා ඇමරිකාවේ ගිහිල්ලා මිනිස්සු පාවා දීලා ඔක්කොම කරු මිනිස්නා මේ ඔක්කොම කරන්න. ඉතින් මොන දේ වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයතුළු සම්දානෙන් පිට මම දිවිතිය නතුරු ඡන්දයක් ඉල්ලන්නේ. මට අවශ්‍යත් නැහැ. මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මම රටේම මගේ විශේෂයෙන් මාතර දිස්ත්‍රික්ක ජනතාවගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වෙලා තියෙන. ඉතින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා මම ඡන්දයක් ඉල්ලන්නේ. අර කිසිසේත්ම අවශ්‍ය නැහැ. මම දිනන අපේක්ෂකයෙක්. ඒ නිසා තමයි මඩ ගන්නේ.